අපි ඊටම ගෞරවයෙන් පූජ්‍යපාද දිගණ සුගතවංශ ස්වාමීන් වහන්සේට හැමදෙනා වෙනුවෙන්ම පාද නමස්කාර කරලා නැවත වතාවක් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අපි ඒ සූත්‍ර දේශනාවට යොමු වෙමු ස්වාමීන් වහන්සේ පිරුවන් සත්නායි නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ච බික්ඛවේ ආනිසංසේ සම්පස්සමානේන අලමේව බික්ඛුනා සබ්බ සංඛාරේසු අනෝදෙන් කරිත්වා අනත්ත සංඥං උපට්ඨාපේතුන් තී ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද අපි දේශනා කරන්නේ අතම්මය සූත්‍රය ගැන ඉතින් මේ අතම්මය කියන එක අදහස ගත්තාම තම්මය අතම්මය කියලා තේරුම් දෙකක් සම්මය කියලා කියන්නේ තමන් වෙනුවෙන් තමන් ළඟ එහෙමත් නැත්නම් තණ්හා දිට්ඨි මාන වශයෙන් ග්‍රහණය කරගත්ත යම් ප්‍රපංච ධර්මයක් වේද මේ ප්‍රපංච ධර්මයට අපි කියන තම්මය කියලා. එහෙමත් නැත්නම් මේ තණ්හා දිට්ඨි මානගේ මේ ප්‍රපංච ධර්මයන් හැසිරෙන යම් సంతානයක් තුලද ඒ సంతාන වලට අපි කියන පෘතුජන පුද්ගලයන් කියලා ඒ පෘතුජනයට අපි කියන්නේ තම්මය කියලා. එහෙමනම් මෙතනදී තේරුම් ගත යුතුයි තණ්හා දිට්ඨිමාන ක්ලේශයන් සහ ක්ලේශයන් වගුරුවන ක්ලේශයන් ඇසුරු කරන පුද්ගලයන්ටයි අපි තම්මේ කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට තණ්හා දිට්ඨිමාන කියන මේ ප්‍රපංච ධර්මයන්ගෙන් අත මිදෙන්න යටපත් කරගන්න. එහෙම නැත්නම් පෘතුජන භාවයෙන් අත මිදෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අය අතම්මය පටිපදාව අනුගමනය කළ යුතු වෙනවා. අතම්මේ පටිපදාව අනුගමනය කර යුතුයි. දැන් උදාහරණයක් අපි ගන්නවා නම් අර මජ්ක්‍ධිම නිකාය සත්පුරුෂ සූත්‍ර දේශනාවේදී දේශනා කරනවා යම් කිසි කෙනෙක් ප්‍රථම ධ්‍යානය ලබනවා නම් අතම්ම ප්‍රතිපදාවේ යුක්තයි. මොකද හේතු ප්‍රථම ධ්‍යානය තුල පංච නීවරණයන් යටපත් වීමක් තිබෙන නිසා තණ්හා දිට්ඨිමාන වික්ඛම්බන වෙලා තිබෙනවා. වික්ඛම්බන වශයෙන් යටපත් වෙලා තිබෙනවා. ඒ වගේම ဒုတိ ය ධ්‍යානෙ ලබනවා නම් එයත් අතම්මය පටිපදාවක්. එහෙමනම් එතනත් අදහස මොකක්ද? අතම්මය පටිපදාවක් උනේ ඇයි? ඒ ဒုတိ ය ධ්‍යානයේදී පවා මේ නීවරණයන්ගේ සහ විතක් ਵਿਚාරයන්ගේ සංසිඳීම සිද්ධ වුණා. ඒ වගේ තතිය ධ්‍යානෙ ලබනවා නම් එයත් අතම්මය පටිපදාවක්. එතනදී විතක්ක ਵਿਚාර ප්‍රීති සමග නීවරණයන්ගේ බොහෝ යටපත් වීම සිද්ධ වුණා. ඊළඟට අතම්මේ පටිපදාවෙන් යුක්ත වෙනකොට ඒ පංච නීවරණයන්ගේ බොහෝ වෙලාවකට යටපත් වීම සහ ඒ වගේම විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ කියන මේ ධානයන්ගේ සංසිඳීමක් සිද්ධ වුණා. ඒ වගේ යම් කිසි කෙනෙක් අරූප ධාන ලබනවා නම් එහිදී පවමේ අතම්මේ පටිපදාවේ යුක්ත වෙනවා. ඒ වගේම දැන් බලන්න මේ අතම්මේ පටිපදාවේදී අර පටිපදා තුල ඒ ධාන චිත්ත වේති පැහැදිලි කරනකොට පරිකාරණ උපචාර අනුලෝම ගෝත්‍ර වූ ආදි පිළිවෙල විස්තර පරිකාර උපචාර අනුලෝම ගෝත්‍ර වූ පඨම ධාන ඒ පරිකාර උපචාර අනුලෝම චිත්තාක්ෂණ වලින් පස්සේ ගෝත්‍ර වූ කියන චිත්තාක්ෂණ කියන්නේ කාම ගෝත්‍රයේ බිඳගෙන රූප ගෝත්‍රයට වැටෙනවා එතකොට ဒုတိ ය ධ්‍යාන විස්තර කරන්නේ ගෝත්‍ර වූ වෝදාන චිත්තාක්ෂණ පිරිසුදු වූ ධ්‍යාන සිතෙන් උදව්වෙන් සමාධිසිතේ උදව්වෙන් ဒုတိ ය ධ්‍යානට යනවා. එහෙමනම් මෙතන කියවෙනවා මේ කාම ලෝකයේ තුල කාම තෘෂ්ණාව තුල ඉන්න කෙනෙක් ළඟ තමයි මේ තණ්හා දිට්ඨිමාන බහුල වශයෙන් උපදින්නේ. මේ තණ්හා දිට්ඨිමාන බහුල වශයෙන් උපදින්නේ කාම ලෝකේ නම් ඒ කාම තෘෂ්ණාව මත නම් මේ කාම තෘෂ්ණාව යටපත් වෙන යම් තැනකද යම් ප්‍රතිපදාවකද අන්නේ ප්‍රතිපදාව තමයි අතම්මය ප්‍රතිපදාව කියලා කියන්නේ. නමුත් මෙම සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ අර පිළිවෙලින් දේශනා කරන ආවා සියලු සංස්කාරයන්ගේ මේ දුක්ඛ සංඥාව. ඒ වගේම සියලු සංස්කාරයන්ගේ දැන් මේ අනාත්ම අනිත්‍ය සංඥාව ඊට පස්සේ මේ කියන අනාත්ම සංඥාව. එතකොට මේ අනාත්ම සංඥා විස්තර කරන දැන් තමයි කියවෙන්නේ කොහොමද? යම් කෙනෙකුට අරිහත් මාර්ගඥානය අරමුණු කරගෙන සියලුම සංස්කාරයන් කෙරෙහි අනාත්ම සංඥාව හොඳින් වැඩෙනවා නම් ඒ අනාත්ම සංඥා වැඩිම නිසා අනාත්ම සංඥා හොඳින් පිහිටාගෙන තිබීම නිසා තමයි ආනිසංස හයක් ලැබෙන්නේ. එහෙමනම් මෙතනදී අනෝදි කියලා කියනවා අපි අරිහත් මාර්ගයට. දැන් ඕදි කියන්නේ කෙලෙස්නේ. ඒ කියන්නේ කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච කෙලෙසුන්ගේ සංසිඳීමක් වුණ අවස්ථාව තමයි අනෝදි. එන්න අරිහත් මාර්ගඥාන අවිය. මේ සියලුම සංස්කාරයන් කෙරෙහි අනාත්මය හොඳින් පිළිටා තිබෙන්නේ අරිය මාර්ග ඥානෙද. මොකද හේතුව සියලුම සංස්කාරයන්ගේ සංසිඳීම සබ්බ සංඛාරේසු සමතෝ සබ්බ සංඛාර සියලු සංස්කාරයන් සංසිඳීම සියලු සංස්කාරයන් වෙන්වීම තමයි නිවන කියලා කියන්නේ සබ්බ සංඛාර සමත සබ්බ සංඛාර භූපසම කියලා අපි හඳුන්වන්නේ ඒකයි එහෙමනම් නිවන කියන එක ලැබෙන අවස්ථාවේ තමයි සියලුම සංස්කාර සංසිඳෙන්නේ සංස්කාර සංසිඳන කියලා කියන්නේ පින් පව් පුණ්‍ය පාක සියල්ලක් ප්‍රහේණ වුණා. එවන පින් පව් සියල්ලක් පුණ්‍ය විපාක ඒ වගේ අකුසල විපාක සියල්ලක් ප්‍රහේණ වුණා. නැවත නැවත කර්මයක් රැස් වෙන්නේ නැහැ. කර්මයක් හටගන්නේ නැහැ. එහෙමනම් මේ කර්මක්ෂය සිද්ධ වෙන්නේ අරිහත් මාර්ග ඥානයේදී. අරිහත් මාර්ග ඥානයේදී කර්මක්ෂය සිද්ධ වෙනවා කියලා කියන්නේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සිද්ධ වෙනවා. යන සියලු සංස්කාරයන්ගේ සංසිඳීව සිද්ධ වෙන්නේ අරිහත් මාර්ගඥානයේදී නම් අනාත්ම සංඥාව ඊ타ත්ම හොඳින් එතන පිටා තිබෙනවා. ඒ කියන්නේ එමනම් ඒ කිසිම සංස්කාරයක් නිසා සත්පුද්ගල සංඥාවක් ආත්ම දෘෂ්ටිය මම කියලාවත් මගේ කියලා මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න දෙයක් නැත සියලුම සංස්කාරයන්ගේ සංසිඳීම නිසි ආකාරයෙන් නොවනින් ඉතා ගැඹුරින් ගැඹුරු ප්‍රඥාවෙන් විදර්ශනා නුවණින් අරිහත් මාර්ගඥානය අවබෝධ කරගන්නට මේ අනාත්ම සංඥාව උපකාර වුණා පිට වුණා. එහෙමනම් මේ අනාත්ම සංඥාව උදව් කරගෙන සියලුම සංස්කාරයන් කෙරෙහි දක්වන ඒ සංසිඳීම සංහිඳියාව නැත්නම් සියලු සංස්කාරයන්ගේ ඡය වීම භංග වීම නිසා තමයි ආනිසංස හයක් ලැබෙනවා ඒ යෝගාවචරයට. පළමුවෙන් පැහැදිලි කරන්නේ සබ්බ ලෝකේච අතම්මයෝ භවිස්සාමි සියලුම ලෝකයන් කෙරෙහි අතම්මයෝ භවිස්සාමි තණ්හා දිට්ඨිමාන වශයෙන් ග්‍රහණය කරගන්නේ නැහැ සබ්බ ලෝකීන් සියලුම ලෝක කාම ලෝක වෙන්න පුළුවන් රූප ලෝක වෙන්න පුළුවන් අරූප ලෝක වෙන්න පුළුවන් මොකද කාම ලෝකයේ බහුල වශයෙන් තණ්හා දිට්ඨිමාන ගැවසුනත් රූප ලෝකෙත් අරූප ලෝකෙත් මේ කියන තණ්හා දිට්ඨිය එවචේ මානෙ කියන දේවල් ඇති වෙන්න පුළුවන්. මොකද හේතුව දැන් බුදුරජාණන් වහන්සේ අර බ්‍රහ්ම නිමන්තනික සූත්‍ර දේශනා වගේ බක බ්‍රහ්මයාගේ මාන මර්ධනේ මේ වගේ තැන්වලදී මේ ඒ ඒ බ්‍රහ්ම ලෝකවල පවා එක එක දෘෂ්ටි ගතික මාන ගතික හිටියා. එහෙමනම් යම්කිසි කෙනෙක් අරිහත් මාර්ගඥානෙ ලබාගන්නේ මේ කාම ලෝකේද රූප ලෝකේද අරූප ලෝකේද මොන ලෝකේ ලබාගත් සියලු ලෝකයන් කෙරෙහි තණ්හා දිට්ඨි මානෙ සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. දැන් මෙතන තණ්හා දිට්ඨි මාන කියනකොට තණ්හාව කියලා කියන්නේ ආසාව. දිට්ඨි කියන්නේ ග්‍රහණය. මාන කියන්නේ අහංකාරකම. දැන් එතකොට ගත්තාම මෙතන කියවෙනවා යම් කිසි තැනකදී අපි මම කියලා ගන්නවා නම් එතන තියෙන මානයක්. මගේ කියලා ගන්නවා නම් තියෙන තෘෂ්ණාව. ඒ වගේම මගේ ආත්මය කියලා ගන්නවා නම් එතන තියෙන දිට්ඨිය. දැන් එහෙම මතක තියාගන්න නැවත මම කියනවා නම් මානය, මගේ කියනවා තෘෂ්ණාව, මගේ ආත්මය කියනවා නම් එතන තියෙන්නේ දිට්ඨිය. එහෙනම් තණ්හා, දිට්ඨි, මාන කියන මේ ප්‍රපංච ඇති වෙන්නේ මම නිසා, මගේ නිසා, මගේ ආත්මය නිසායි. එහෙමනම් සියලුම සංස්කාරයන්, සියලුම ලෝකයන් මම කියලා කෙනෙක් හිතනවා නම් මගේ කියලා ගන්නවා නම් මගේ කියලා මගේ ආත්මය කියලා ග්‍රහණය කර ගන්නවා නම් එතන තමයි තණ්හා දිටිමාන ප්‍රපංච වැඩෙන්නේ තම්ම කියන මේ අකුසල ප්‍රතිපදා වැඩෙන්නේ. එහෙමනම් මෙතනදී යම් කිසි කෙනෙක් තුළ අරිහත් මාර්ගඥානයේ සිරුම් සංස්කාරයන් කෙරෙහි පිහිටුවාගත් අනාත්ම සංඥා හොඳින් තිබෙනවා නම් ඒ නිසාම සියලු ලෝකයන් කෙරෙහිම අතම්ම ප්‍රතිපදාවේ යුක්ත වුණා. ඒ කියන්නේ තණ්හාවෙන්, දෙතියෙන්, මානෙන් වෙන් වුණා. දැන් එහෙමනම් තණ්හා කියලා මම තණ්හා කියනකොට මගේ කියලා මේ ලෝකෙ කිසිම දෙයක් ග්‍රහණය කරගන්නේ නැහැ. අරිහත් මාර්ගයක් ඥාන ලැබූ යෝගාවචරය. ඒ වගේම මම කියලාවත් කිසිම දෙයක් ග්‍රහණය කරගන්නේ නැහැ. අරිහත් මාර්ගයක් ඥාන ලැබූ යෝගාවචරය. ඒ වගේම මගේ ආත්මය කියලාත් ග්‍රහණය කරගන්නේ නැහැ. අරිහත් මාර්ග ඥාන ලැබූ යෝගාවචරය. දැන් එහෙමනම් මෙතනදී අපි තණ්හා, දිට්ඨි, මාන කියන මේ ප්‍රපංච ධර්මයන්ගේ ප්‍රහාණය ගැන කතා කරට ඕනේ. දැන් විශේෂයෙන් දිට්ඨිය කියලා කියන්නේ මගේ ආත්මය, කියන්නේ පංචස්කන්ධය, ආත්ම දෘෂ්ටිය. ඉස්ක රූප වේදනා සංඥා සංකාර විඥානයේ පංචස්කන්ධයේ කෙරෙහි දක්වන විසවැදෑරුම් සක්කාය දිට්ඨිය තමයි මෙතන කියවෙන්නේ. එතකොට විසවැදෑරුම් සක්කාය දිට්ඨිය විස්තර කරන තැන්වල විස්තර වෙනවා රූපං අත්තනෝ සමනුපස්සති රූපය ආත්මය කොට බලනවා ඒ කියන්නේ රූපය තමා කියලා බලනවා ඒ වගේ රූපවන්තං වා අත්තානං රූපවත් කොට ආත්මය දකිනවා අත්තනිවා රූපං ආත්මය තුලයි මේ රූපේ පවතින රූපස්මින් වා අත්තාන රූපේ තුලයි ආත්මය තියෙන්නේ ඔය විදිහට වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය කෙරෙහි අපි දක්වනවා මේ ආත්ම දෘෂ්ටියක් එතකොට යම් තැනකදී මේ ආත්ම සංඥාවෙන් ඉන්නකොට ඒ යෝගාවචරය නිතරම මේ පංචස්කන්ධය නිසාම පස්ස වේදනා ආදී මේ සංඥාදී සියලුම ධර්මතාවන් ඇති කරගෙන කෙලෙස් වගුරුවා ගන්න කෙලෙස් උත්පාදනය කරගන්න. ඒක නිසා පැහැදිලි කරගන්නට ඕනේ වටහා ගන්නට ඕනේ අපි නිරන්තරයෙන්ම අපේ ළඟ මේ කියන දෘෂ්ටිය තියෙනවා නම් ඒ දිට්ඨිය තියෙන තාක්කල් අපේ ළඟ මේකි තම්ම තම්ම කියන මේ ක්ලේශ ප්‍රතිපදාව පවතිනවා. එහෙනම් යම් තැනකදී අතම්ම ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒ අතම්ම ප්‍රතිපදාව තුලදී තමයි අපේ సంతාන තුල ඒ අතම්ම ප්‍රතිපදාව පිහිට කරගෙනයි ඒ ක්ලේශයන්ගේ සංසිඳීම සිද්ධ වෙන්නේ. එහෙමනම් විශේෂයෙන්ම යෝගාවචරයන්ට සෝවාන් මාර්ගඥානයේදී සෝවාන් මාර්ගඥාන අවස්ථාවේදී මේ කියන දිට්ඨිය සම්පූර්ණයෙන් ප්‍රහීන වෙනවා. ඒ සෝවාන් වෙනකොට සම්පූර්ණයෙන්ම සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙනවා. ඒ වගේම සෝවාන් සෝවාන් මාර්ගඥාන සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙනකොට එතනදී අනිවාර්යෙන් ඒ යෝගාවචරයාට ඒ සක්කාය දිට්ඨිය ප්‍රහීන වීම නිසා දිට්ටි කියන මේ ප්‍රපංච දිට්ටි කියන මේ කම්මය ප්‍රහාණය වෙලා ඉවරයි. එතෙන් මේ දිට්ටි කියන එක ප්‍රහාණය වුණා නම් ඒ දිට්ටි කියන ප්‍රහාණය වීම නිසාම ඒ යෝගාවචරය තුළට කම්ම කියන මේ ක්ලේශයන්ගේ ඇතුළු වීමක් වෙන්නේ නැහැ. එහෙමනම් අපිට දැන් මෙතනදී බලන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් මෙතන පැහැදිලි කිරීමක් කරනවද කියලා අපට විතර අහංකාර මමංකාර කියලා වචන දෙකක් විතර ඊළඟට සම්බන්ධ කරනවා. මේ අහංකාර මමංකාර කියන වචන දෙක තුල බලනකොට මෙතන දික්තියක් නැහැ. එහෙමනම් මෙතන දැන් අනෝදින් කියන එක ඉගැන්වීමේ අරිහත් මාර්ගඥානය නම් මේ අරිහත් මාර්ගඥානය සම්බන්ධ කරගෙන අපි කතාවක් මෙතන දේශනාවක් වෙන නිසා දිට්ඨිය කියන එක බැහැර කරගත්තා. මොකද සෝවාන් භාවයෙන්ම දිට්ඨිය කියන එක බැහැර වෙලා ගිය නිසා. නමුත් අර සබ්බ ලෝකේ අතම්මයෝ කියන තැනදී තණ්හා දිට්ඨි සංඛ්‍යාත තම්මේ කියලා මේ සමහරක් තැන්වල සිංහල දෙන තණ්හා දිට්ඨි මාන කියලා අපි ගත යුතු වෙනවා. ඊළඟට අහංකාරාච මේ උපරුජ්ජිසanti. ඒ කියන්නේ අහංකාරය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ වගේම මලානික වෙනවා. ඒ වගේම ආවරණයට නැත්නම් බැහැර වෙලා යනවා. අහංකාර කියලා මේ දෘෂ්ටිය. අහංකාර කියන මානය. දැන් අහංකාරය කියලා කියන්නේ අහංකාරය කියලා කියන්නේ මම කියලා. දැන් මම මම මම මම කියන මේ හැඟීමෙන් ඉන්නවා නම් එතන තියෙන අහංකාරය. මේ අහංකාර ගතිය මේ මමත්වය මේ අහංකාරය කියන ගතිය සම්පූර්ණයෙන් නැති වෙන්නේ අරිහත් මාර්ග ඥානය. එහෙනම් සියලු සංස්කාරයන්ගේ අනාත්මය දකිමින් අරිහත් මාර්ග ඥානය වඩන යෝගාවචරයාට මේ කියන අහංකාරය සම්පූර්ණයෙන් ප්‍රහීන වෙනවා. ඒක නිසා කියන අහංකාරයෙන් නැවත මමත්වයෙන් එයාට පීඩාවක්, වේදනාවක්, බාධාවක් වන්නේ නැහැ. එන මමංකාරාච මේ උපරු උප රුජ්ජසන්ති. මමංකාරේ. එතන මමංකාර මම කියන්නේ මගේ කියන අදහස. අහං කියනකොට මම, මමං කියන මගේ. එහෙනම් මගේ කියන මේ තෘෂ්ණාව දැන් තෘෂ්ණාව ගත්තාම කාම තණ්හා, ඒ වගේම භව තණ්හා, විභව තණ්හා වලට කතා කරලා තියෙන තෘෂ්ණාව. කාම තණ්හා කියන්නේ කාම තෘෂ්ණාව, කාම ලෝකයේ කෙරෙහි දක්වන තෘෂ්ණාව. ඒ වගේම භව තණ්හා කියලා කියන්නේ විශේෂයෙන්ම සාස්වත දෘෂ්ටිය. විභව තණ්හා කියන්නේ උච්ඡේද දෘෂ්ටිය. කොහොම නමුත් වේවා යම් කිසි කෙනෙක් තුල මගේ කියලා ග්‍රහණය කිරීමක් තියෙන තෘෂ්ණාව දැන් අපි තව උදාහරණයක් අපි ගත්තාම කාම තණ්හාවට කාම තෘෂ්ණාව ප්‍රහේණ වෙන අනාගාමී මාර්ගෙන්නේ නමුත් රූප තෘෂ්ණාව සහ අරූප තෘෂ්ණාව ප්‍රහේණ වෙන්නේ අරිහත් මාර්ගඥානෙ. එහෙමනම් එතන පැහැදිලි වෙනවා අරිහත් මාර්ගඥානයේදී මේ කියන ප්‍රහාණය නිසා අරිහත් මාර්ගඥානයේ දිවන ප්‍රහාණය නිසා එහෙමනම් මෙතන මගේ කියන දේ නැති වෙන්නේ අරිහත් මාර්ග ඥානෙ. මොකද හේතුව කාම තෘෂ්ණාව තුල බහුල වශයෙන් මගේ කියන එක තිබිලා අනාගාමී භාවයෙන් ඕලාරිකත්වේ නැති වුණාට රූප තෘෂ්ණාව අරූප තෘෂ්ණාවත් අපි අල්ලගන්නේ මගේ කියලා නම් එහෙම නැක නැති වෙන්නේ අරිහත් මාර්ග ඥානෙ. ඒ නිසා තමයි කියන්නේ මෙතනදී මමං කාර්ය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා ප්‍රහාණය වෙලා යන ආවරණයක් බාධාවක් වෙන්නේ නැහැ. නිරුද්ධ වෙලා යනවා. ඊළඟට කතා කරන හතරවෙනි ආනිසංසය හැටියට යම් කෙනෙක් මේ සියලු සංස්කාරයන් කෙරෙහි අරිහත් මාර්ග ඥානෙ පිහිටුවාගෙන අනාත්ම සංඥාව මනාව පිහිටුවාගෙන කටයුතු කරනකොට අසාධාරණේනච ඥානේන සමන්නාගතෝ භවෙස්සාමි මේ පෘතුජන පුද්ගලයන්ට සාධාරණ නොවන අසාධාරණ ලෝකෝත්තර මාර්ගඵල ඥානයන්ගේ ලෝකෝත්තර ඥානයන්ගේ ඒ වගේම ලෝකෝත්තර ඥාණයෙන් දකින අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකෝත්තර ප්‍රඥාවෙන් යුක්ත වූ විශේෂ ඥානයන්ගෙන් සමන්වාගත වෙන. ඉතින් ඒක නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. තණ්හා දිට්ඨිමාන කියන මේ ප්‍රපංච ප්‍රහාණය වෙනකොට තම්ම ප්‍රහාණය වෙනකොට මේ මාර්ගඵල නිවන අවබෝධය නිසා මේ අරිහත් මාර්ගඥානය ගැන කතා කරන නිසා මේ අරිහත් මාර්ගඥානයේ තුල පවතින මේ ප්‍රඥාව අරිහත් මාර්ගයේ තුල පවතින මේ මේ ප්‍රඥා ඇස පුරුදු පුද්ගලයන් අසාධාරණ පුරුදු වන ප්‍රසින් දවසට ලැබෙන්නේ නැහැ. එහෙනම් ප්‍රතුඥ ඕනෑම කෙනෙක් විදර්ශනාවේදී අනාත්මේ කොච්චර වඩාගෙන වඩාගෙන කියන සංකාරූපේක්ඛා ඥානෙ දක්වා ඒ ඇත්තන් තුළ මේ තණ්හාදිත්‍යමාණයන්ගේ අඩුවීමක් තිබුණත් ප්‍රහාණයක් වෙන්නේ නැහැ. මොකද සම්පූර්ණ නිර්වශේෂ ප්‍රහාණයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ මේ උතුම් ඥානය නැත්නම් මේ උතුම් අවස්ථාව නැත්නම් මේ අනාත්ම සංඥාව මනාව පිළිටුවා ගත්තනම් සිල් සංස්කාරයන් කෙරෙහි අරිහත් මාර්ගඥානයෙන් අන ෘතුජනයන්ට සමාන නොවන අසාධාරණ ගාම්භීර ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. එතන හේතුච මේ සුදිට්ඨු භවිස්සති. ඒ වගේම හේතු ගැන මනාව දැක්කා. ඒ කියන්නේ මේ ලෝකේ හටගත්තේ නිකම්ම නෙමෙයි. හේතු ප්‍රත්‍යයන්ගේ මේ ඉරහද තාරකා ගස් ගල් පර්වත මේ සියලුම සංස්කාර ගත්තාම සබ්බත අසංකත සියලුම සංස්කාර ගත්තාම මේ සියලුම සංස්කාරයන්ගේ හට ගැනීම ඒ වගේම පැවැත්ම නිමාව මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතු මත හේතුන්ගෙන් තොරව මේ කිසියම් සංස්කාරයක් පවතින්නේ අර අනාත්ම සංඥාවෙන් වඩනකොට මේ සියලු සංස්කාරයන් හේතු බව හොඳින් වැටහෙනවා අවබෝධ වෙනවා මොකද හේතුව අරිහත් මාර්ග ඥානය තුල පිහිටාව නිසා ඊළඟ හේතු සමුප්පන්නාච ධම්මා. මේ හේතු ඵල වශයෙන් දකිනවා. ඒ කියන්නේ මේ සියල්ලක් මේ ලෝකේ හටගත් හැම දෙයක්ම හේතු ඵල වශයෙන් දකිනවා. හේතු ඵල වශයෙන් දැකලා මේ හැම දෙයක්ම හටගෙන තිබෙන්නේ යම් කිසි හේතුවක් නිසා හේතුන්ගෙන් තොරව ඵලයක් නැහැ. මේ ඵල හටගන්න එක හේතුවනේ හේතු සමුදායක් නිසා ඵල හටගන්නවා. මේ හේතුඵල වශයෙන් පටිච්ච සමුප්පාද වශයෙන් පටිච්ච සමුප්පන්න වශයෙන් ඒ වගේම ක්ලේශ වට, කාම වට, විපාක වට වශයෙන් ඒ වගේ නොයේ ජීවි අජීවි සෑම දෙයකම සම්බන්ධ මේ හේතුඵල නුවණ හොඳින් අවබෝධ කරගන්න මේ අරිහත් මාර්ගඥාන අවී. එහෙමනම් අපි තේරුම් ගන්නට ඕනේ යම් කිසි කෙනෙක් මේ අනාත්ම සංඥාව හොඳින් ප්‍රගුණ කරගත්තා නම් අරිහත් මාර්ගඥානයේදී ඒ යෝගාවචරයාට මේ සියලුම සංස්කාරයන් කෙරෙහි ඇතිවන අවස්ථාව. එමනම් ඒ කියන්නේ තණ්හා දිට්ඨිමාන ප්‍රපංච ප්‍රහීන වෙනවා, අහංකාරය ප්‍රහීන වෙනවා, මමංකාරය ප්‍රහීන වෙනවා, අසාධාරණ ඥානවලින් සමන්වාගත වෙනවා හේතුන් ගැන වැටහෙනවා ඒ වගේම හේතුඵල වශයෙන් සියල්ල අවබෝධ කරගන්නවා එහෙනම් මේ කියන ආනිසංස හයක් ලැබෙන්නේ කාටද මේ ආනිසංසය ලැබෙන ප්‍රතුජන පුද්ගලයන්ට නෙමෙයි සෝවාන් මගඵල එවම සකදාගාමී මගඵල අනාගාමී මගඵල ලැබිතුමන් වහන්සේලා නෙමෙයි එහෙනම් අරිහත් මාර්ග ඥානෙ ලැබු ඒ වගේ අරිහත් ඵලයේ ලැබු ඒ අරිහත්ත්වයටපත් වෙච්ච උතුමන් වහන්සේලාට ලැබෙන ආනිසංස හයක් තමයි මේ සූත්‍ර දේශනාවේදී කියවෙන්නේ. එහෙමනම් මෙතනදී අපි තේරුම් ගත යුතු වෙනවා විශේෂයෙන් පෘතුජන අපි කොච්චර හිතුවත් අහංකාර මමංකාර කියන මේ මම සහ මගේ කියන මේ මානය නැත්නම් මම කියන මානය මගේ කියන තෘෂ්ණාව සම්පූර්ණ ප්‍රහීන වෙන්නේ අරිහත් මාර්ගඥානෙදී. ඒ නිසාම තණ්හාවයි මානයයි දෙක නිරවසිත ප්‍රහාණය වෙන්නේ අරියත් මාර්ගඥානයේදී අරිහත් මාර්ග ඥානෙ ලැබීම පෘතුජ්ජනයන්ට සමාන වන ප්‍රඥාවක්. ඒ අරිහත් මාර්ග ඥාන ලැබුවනම් මේ ලෝකයේ ඇත්ත ඇති සැටින් දකිමින් හේතුඵල දකිමින් හේතුඵල සමුදාය දකිමින් සියල්ල අවබෝධ කරගන්නවා කියන එක තමයි මේ දේශනාවෙන් ගන්වන්නේ. ඒක නිසා අපේ මේ අපේ මේ ව්‍යායාමය, අපේ මේ උත්සාහය, අපේ මේ ව්‍යායාමයේ මේ වෙරදැරීම හොදෙක් මේ ලෞකික සැප සම්පත් එහෙමත් නැත්නම් මේ සංස්කාර එකතු කිරීම පිණිස නොව සංස්කාරයන් රැස් කිරීම පිණිස නොව සංස්කාරයන්ගේ නිදහස් වීම පිණිසයි. එහෙමනම් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කියන කුසල අකුසල සංස්කාර, කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන කාය කර්ම, වචී කර්ම, නෝ කර්ම ඒවා ආදි කොට ඇති මේ හේතු ප්‍රත්‍යයන් හටගත් සංකත සංකාර අபிසංකත අபிසංකර ප්‍රයෝගාපි සංකාර ආදී කොට ඇති මේ සියලුම සංස්කාරයන්ගේ සංසිඳීම තමයි උතුම් අරිහත්වය නිවන උතුම් නිවන අපේක්ෂාවෙන් අපේ මේ ගමන ඒකාන්තයෙන්ම අපි හදනා බලාපොරොත්තු වෙන උතුම් වූ නිවනින් සැනසීම දක්වා මේ සියලු පුණ්‍ය ශක්තිය අපි හැම දිනාටම ජීවිත අවබෝධය දක්වා පිහිට උපකාර වේවා කිම කරුණාවෙන් මතක් කරනවා. ඉතින් අර්ථ අපට මේ තියෙන බාධාවත් එක්ක කොහොමත් මට අවස්ථාවක් ඉදිරි ලැබුණ කෙටියෙන් හෝ මේ සූත්‍ර දේශනාව වෙන කරුණු කාරණා පැහැදිලි කර දෙන්න. ඉතින් කෙනෙකුට යම් කිසි ගැටලුවක්වත් තියෙනවා නම් අපි විමසන්න පුළුවන් අපේ කාලය සුළු වෙලාවක් අවින් කර දෙන්න පුළුවන් හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු ගෞරවනීය සම්මාස්ත තෙරුවන් සරණයි. ඉතාමත් හොඳින් සූත්‍ර දේශනාව පැහැදිලි වුණා. ස්වාමීන් වහන්සේ එසේ නමුත් මට හිතෙනවා ප්‍රශ්නයක් දෙකක් අහන්න මම මොකද මේ ස්වාමීන් වහන්සේ දේශනා පුළං ඔබ වහන්සේ කියන මේ අරහත් මාර්ග ඥානය ලැබෙනවා සමගම කියන විදිහට ප්‍රකාශනයේ ස්වාමීන් වහන්සේ මේ අපි අර දන්නවනේ පුද්ගල අට දෙනෙක් ගැන කියනවනේ මාර්ගයේ ඉන්න එක්කනයි ඵලයේ ඉන්න එක්කනයි ආදි වශයෙන් එතකොට මේ අරහත් මාර්ග ඥානය කියනකොට මගේ හිතට දැනුනේ අනාගාම වෙත්ත පුද්ගලයෙක් ඉන්පසුව මාර්ග අරහත් මාර්ග ඥානය ලැබෙනවා ඊළඟට අරහත් භාවය කියලා. එතකොට මේ එතකොට මේ කියන්නේ අරහත් භාවය ලැබීමට පෙර මාර්ග ඥානය ලැබපු කෙනෙක්ද නැත්නම් අරහත් භාවය ලැබපු පුද්ගලයාමද මේ අතම් අතම් මේ තත්ත්වයටපත් වෙන්නේ සාමාන්‍යයෙන්. අරහත් භාවය ලැබුණා. ඒ කියන්නේ ඒ කියන්නේ අරහත් මාර්ගයේ පමණයි අරහත් භාවයටපත් වෙලා නෙමෙයි එහෙම සාමාන්‍යයෙන්. ඒ කියන්නේ කියන්නේ අරිහත් මාර්ගය වඩන කෙනා නෙමෙයි අරිහත් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙන මාර්ගස්ත පුද්ගලයා මේ කියන්නේ. ඒකේ මාර්ගස්ත පුද්ගලයා කියනවා කියන්නේ පරස්පර කියනවා කියන එක. ආහහා මාර්ග ඥානේ ඒ අනෝදි කියලා කියන්නේ අරිහත් මාර්ග ඥානෙ නැමැති අවියට කියන නම. ඒ අරිහත් මාර්ග ඥානෙට කියන්නේ. අරිහත් මාර්ග ඥානෙ ලැබූ මාර්ගස්ත පුද්ගලයාට අපි අනෝදි කියලා කියන්නේ. ඒ කියන්නේ අපි අරහත් පුද්ගලයා කියලා තේරුම් ගත්තම හරි. එහෙම. හොඳයි හොඳයි. එහෙම ගත්තම හරි. එහෙමයි. හොඳයි. සාදු සාදු. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒ ඒ මූලික එක ප්‍රශ්නයක් ඊළඟට මට අහන්න තිබුණේ ඔව් දැන් අපි මෙතෙන්දී තණ්හා දික්ටි මාන වශයෙන් ඒ තම තත්වයේ තියෙන පුතුල හැටියට මේ මම කියන්නේ මානය මගේ කියන්නේ තෘෂ්ණාව සහ මගේ ආත්මය වශයෙන් දික්කි කියලා ගත්තම මේ මානේ මම සා මගේ හොඳින් තේරෙනවා. මේ මම ඉන්නවා මම මම මම මම ඉන්නවා කියන එක කියන්නේ හේතුඵල ධර්මයේ නිසි අවබෝධයක් නැතිකම හින්දා මේ මම කියන එක පවතිනවා. ඒ වගේම මගේ කියන ගතිය දන්නවා මගේ. මගේ දූ දරුවෝ ඉන්නවා. එහෙම කතාවෙන් හිතා ගන්න පුළුවන් එක. ස්වාමීන් මේ මගේ ආත්මය කියන එක ගැන ටිකක් දැනගන්න කැමතියි. මොකද මේ දිට්ඨිය මගේ ආත්මය සම්බන්ධලා ඒ වගේම සෝතාපන්න වීමත් සමග නැති වෙන්නේ මේ සක්කාය දිට්ඨිය මේ දිට්ඨිය කියලා කියපු නිසා ඇත්තට මොකද්ද මේ මගේ ආත්මය කියන්නේ? මොකද මම එතෙන් පොඩි වැරදීමක හිතිය ස්වාමීනාස් මේ සෝතාපන්න වෙනකොට මේ මම කියන අදහස යම් කිසි විදියකට බිඳ වැටීමක් සිදු වෙනවා කියලා හේතුඵල ධර්මයේ කිසියම් අවබෝධයක් සමග. නමුත් ඒක එහෙම නෙමෙයි බව දැන් තේරෙනවා මේ මම කියන දේ පවතිනවා රහත් භාවය දක්වාම මගේ ආත්මය තමයි නැති වෙන්නේ දිච්චිය කියලා. ස්වාමීන් නැති වෙන මගේ ආත්මය නම් වූ දික්තිය පිළිබඳව ටිකක් මම කියන එකට වෙනස් කරලා තේරුම් ගන්න කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් ඔව් තේරුම් ගන්න දිට්ඨිය කියලා කියන්නේ අර අකුසල් සිත් සමග ගත්තාම ලෝභ දිට්ඨි සහගත යම් කිසි දෙයක අපි ඇලෙනවා නම් ඒ ඇලීම ඇති වෙන්නේ දිට්ඨියෙන් දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කර ගන්නවා දැන් උදාහරණයක් අපි ගත්තාම තමන්ගේ මේ රූපකය ගැන තමන් මේ ග්‍රහණය කරගන්න දෘෂ්ටි වශයෙන් තමන්ගේ මේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා ගැන ඒ ඒ තුල තමන් මේ දිට්ටි වශයෙන් ග්‍රහණය කරගන්නේ දැන් උදාහරණයක් අරගත්තාම දැන් අර සක්කාය දිට්ඨිය තුල විස්තර කරන්නේ නම මුලින් මතක් කරා වගේ විඥානයේ තමන්ගේ නැත්නම් මේ විද වේදනා වේදනාව තමන්ගේ ඒ වගේ සංඥායක තමන්ගේ ඒක ඒක තමන් තුල තියෙන එකක් මේ විඥානයේ තමන් රූපය තුල මේ විඥානය විඥාන තියෙන ආත්මය තියෙන මේ ආත්මය තුල වේදනාව තියෙන ඔය විදිහට මේ පංචස්කන්ධය සම්බන්ධ කරගෙන අපි හොඳට ඉන්නකොට අපේ ආත්ම දෘෂ්ටි අපිට දකින්න පුළුවන් දැන් ඒක ඊ타මාත්ම සියුම් වශයෙන් අර මගේ කියන දෙයට සමානව යනවා දැන් මගේ කියන දෙයට සමාන යනකොට ඒ මගේ කියලා අපි ග්‍රහණය කරගන්න අනුන්ගේ දෙයක් නේ බාහිර දෙයක් ඒ කියන්නේ තමන් ආධ්‍යාත්මික දෙයක් නෙමෙයි මගේ කියලා අපි ගන්න බාහිර දෙයක්. ඒ බාහිර දෙයක් මගේ කියලා ගන්න නිසා එතන පවතින තෘෂ්ණාව. නමුත් තමන්ගේ දේ ආධ්‍යාත්මික දේ මගේ කියලා අපි ගන්නෙ නෑ. ඒ මගේ කියලා භාවිතා කරාට ආධ්‍යාත්මික දේ මගේ ආත්මය කියලා ගන්න. ඊට වඩා ඊට වඩා දෘෂ්ටියෙන් අල්ලා ගන්නවා. අන්න ඒකයි වෙනස තියෙන්නේ. දැන් දැන් උදාහරණයක් අපි ගත්තා විශාකාව අර විශාකාව කතාවෙන් පැහැදිලිවනේ දැන් විශාඛාව තමන්ගේ ගැන තියෙන මේ දෘෂ්ටිය නැති කරගත්තට අනිත්‍යයට දක්වන මේ ආදර නැති කරගත්තේ නේද? බැඳීම නැති කරගත්තේ නේද? ඒකේ තේරුම එන එතුමියද මමංකාරය තිබුණා. අහංකාරයක් තිබුණා. හැබැයි දිට්ඨිය තිබුණේ මොකද හේතුව දැන් ඒක නේද විශාඛාව දරුව හැදුවා. ස්වාමීට ආදරය කරා. ඒ වගේම දරුමාව නැතිව අඬා වැළපුණා. ශෝක වුණා. ඒතකොට මේ හැම දෙයකින් පැහැදිලි වෙන්නේ බාහිර දෙයක් තමන්ගේ කර ගැනීම තමයි මගේ කියන්නේ තමන්ගේ දේ මගේ කර ගැනීම තමයි අන්න ආත්ම දෘෂ්ටි ග්‍රහණය කියලා කියන්නේ. අනවද කෙටියෙන් පැහැදිලි කරගත්තම හොඳයි. හොඳයි ස්වාමීන් ඒක මම තව දුරටත් මම කල්පනා කරන්න ඕනේ. ස්වාමීන් ඒ වගේම දැන් මගේ ආත්මයේ දිට්ඨිය කියන දේ නැති වෙන සෝතාපන්න උත්මයා කල්පනා කරන්නේ නැහැ තමන්ගේ මේ මේ මේ මරණයෙන් පසුව තමන් වෙනත් තැනකට යාවි ගාම ලෝකයකට හෝ අරූප ලෝකයට අරූප ලෝකයකට යාවි එහෙම හිතීමක් ඒ මෙතනින් පස්සෙ තමයි යනවා කොතෙන්ට හරි කියන හැඟීම නැති වෙනවා ස්වාමීනස ඒ එහෙම හිතුවමත් හරියද මේ ආත්මේ නැති වෙනවා නෑ නෑ නෑ නෑ ඒක ආත්මය කියලා කියන මාතනේ සදාකාලිකය කියන දැන් සාස්වත දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටි මේ සියල්ලක්ම දෙසටත් දෘෂ්ටි ඔක්කොම ප්‍රහීන වෙන සෝවාන් වෙනකොට. ඒ කියන්නේ ඒ සෝවාන් වෙච්ච කෙනා තමන්ගේ ශරීරය ගැන තමන්ගේ මේ වේදනා සංඥා සංකාර ගැන කිසි බැඳීමක් ඇලීමක් ආදරයක් නැහැ. තමන් තමන්ගේ කිසි දෙයක් ගන්න මේ සියල්ලක් අත්හැරලා ජීවත් වෙන්නේ. තමන් ගැන තියෙන දේ සියල්ලම අත්හැරලා තියෙන්නේ. ඒතර ඒකේ තේරුම යා නැවත මේ ඊළඟ භවයකට භව තෘෂ්ණාවක් නැහැ කියන එක නේ භව තෘෂ්ණාව යට තියෙනවා. ඒ කියන්නේ දැන් බාහිර දැන් බෞද්ධෘෂ්ණාව කියලා කියන්නේ මේ මේ ආත්මේ ගමන් කරන්නේ මේ ජීවිතේ මේ අපි දැන් පරිහරණය කරන මේ රූපකය ගමන් කරන්නේ ඒකෙදි ඒක හරි. ඒතකොට ඒ කියන්නේ මේක සදාකාලිකත් නෑ, උච්ඡේදත් නෑ කියලා ඒ දෘෂ්ටි දෙක නැති කරලා තියෙන්නේ. ඒතකොට නමුත් ඒ ඒ යෝගාවචරය තවදුරටත් ඉදිරියට තවදුරට ඉදිරියට පියමන් කරනකොට එයා තේරුම් ගන්නේ තමන් තුල තමන් තුල ගොඩනගාගත්ත ආත්ම දෘෂ්ටියක් තියෙනවා. තමන් තුල ගොඩනගාගත්ත ආත්ම විශ්වාසයක් තියෙනවා. මෙන්න මේ දේ තමයි නැති කරගන්නේ සෝවාන් වෙච්ච කෙනා. දැන් හොඳට හිතලා බලන්න අපි අපි ගත්තාම අපි හැම වෙලෙම හිතන්නේ අනුන්ට කලින් තමන් ගැනනේ. තමන් ගැන අපි හිතන්නේ වැඩි හරියට. තමන් ගැන හිතලා තමයි තමන් තීරණයක් ගන්න. තමන් තමන් දෙවනතෝ අනුන් ගැන හිතන්නේ. නමුත් සෝවාන් වෙච්ච කෙනා තමන් ගැන හිතන්නේ නැහැ. තමන් සියල්ල අත්හැරලා ඉවරයි. නමුත් අනුන් ගැන එයා හිතනවා. එතකොට ඒකේ තේරුම අර තමන්ගේ ළඟ ආධ්‍යාත්මික වශයෙන් යම් තෘෂ්ණාවක් ඇති වෙනවා නම් ඒ තෘෂ්ණාව කියලා අපි කියවනේ තෘෂ්ණාව ඇති වෙන්නේ දිට්ඨියත් එක්ක. ඒතකොට ලෝභ දිට්ඨි. එතකොට බාහිර වශයෙන් ඇති වෙන තෘෂ්ණාව ඒක සමහරක් වෙලාවට තෘෂ්ණාව විතරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තෘෂ්ණාවත් එක්ක බැඳිච්ච මානයක් වෙන්න පුළුවන්. අන්න එහෙමයි අපි තෝරගන්නට ඕන. අභිධර්ම නායක ක්‍රමයේ. මොකද හේතුව අභිධර්ම නායක ක්‍රමයේ තව පැහැදිලි කර දෙන්න ලෝභ සිත් අපි අටක් කියලා කතා කරාට ඔකට චෛත්‍ය බේරෙන් ගන්නවා ලෝභ සිත් 12ක් වෙනවා. ඒ කියන්නේ කොහොමද? ditthිගත සම්ප්‍රයුක්ත සිත් හතර ලෝභ ditthි. අන්න බලන්න තමන් තුල තමන් ආසා වෙන්නේ තමන්ට දෘෂ්ටියක් එක්ක. අන්න ආධ්‍යාත්මිකයි. අන්න ලෝභ ditthි. ඒ වගේම බාහිර දෙයක් අපි විශේෂයෙන්ම අල්ලගන්නේ එක්ක තෘෂ්ණාවෙන්. දැන් පුරුතුජන කෙනාට මේක පැහැදිලි. මේ තෘෂ්ණාවෙන් ඒ ඒ වගේම සමාන තෘෂ්ණාවෙන් සමානයි. එතකොට දැන් ditthිගත විප්‍රයුක්ත සිත් හතර ගත්තාම ඒ විප්‍රයුත සිත් හතර තියෙන්නේ ලෝභ මාන. යෙදෙන්න පුළුවන් මානිය අනේත යෝගය නිසා ලෝභේ තනියම දෙන්න පුළුවන්. ඒකේ තේරුම එහෙනම් ලෝභ පිරිසුදු ලෝභ සිත් තියෙන්න පුළුවන්. ලෝභ දිට්ඨි තියෙන්න පුළුවන්. ලෝභ මාන තියෙන්න පුළුවන්. පිරිසුදු ලෝභ තියෙනවනම් හිතේ තණ්හාව විතරයි. අන්න තණ්හා. ලෝභ දිට්ඨි තියෙනවා හිතේ තියෙන්නේ දිට්ඨි. එතන ලෝභය තිබෙන දිට්ඨිය. ඒ වගේම ලෝභ මාන තියෙනවා හිතේ තියෙන මාන. ඒක මතක තියාගත යුතු වන්නේ හැම වෙලෙම අපි තේරුම් ගත යුතු කාරණාවක් තමයි පැහැදිලි කරගත යුතු කාරණාවක් තමයි තණ්හාව කියන එක පිරිසුදු ලෝභ සිත තණ්හාවයි. නමුත් ditthiyය මානය කියන මේ දෙක තණ්හාවෙන් තොරව පවතින්නේ තණ්හාව ditthiyත් එක්කමයි දෙන්නේ තණ්හා මානයත් එක්කම දෙනවා තණ්හා තනි වෙදෙන්නත් පුළුවන්. තණ්හාව ditthiyත් එක යෙදෙන නිසා තමයි අපට මේ දිට්ඨිය කියන එක ආත්ම දෘෂ්ටි තේරෙන්නේ නැtei. මොකද දැන් මගේ මගේ කියන තුන අපිට දැන් තණ්හාවනේ. නමුත් මගේ කියනත් එක දිට්ඨියක් ඇවිල්ලා ඇතින් පුදුජන භූමිය අපට. නමුත් දැන් සෝවාන් වෙච්ච කෙනත් මගේ කියලා කතා කරාට එයා ආධ්‍යාත්මික තමන්ගේ මේ පංචස්කන්ධය ගැන මේ දිට්ඨියක් තමන්ට නැහැ. නමුත් අනුන්ගේ දේ බාහිර වස්තු ගැන තමන්ට තියෙන මගේ කියන හැඟීම. ඒකේ තේරුම වෙන තෘෂ්ණාව හටගන්නේ තනියම තෘෂ්ණාව හටගන්න පුළුවන් බලවතෙක් වෙලා ඒක ඇති වෙන්නේ සෝවාන් භාවයෙන් සෝවාන් භාවයෙන් පස්සේ තෘෂ්ණා බලවත් එක්ක තනි වෙන්න පුළුවන් අවස්ථා වැඩි. බොහෝ දුර වැඩෙනු. නමුත් පෘථුජන භූමියේ පවා අර ධර්මයේ ගැන හොඳ අවබෝධයක් වැටහීමක් තියෙන කෙනෙකුට ඒ වැටහීම නිසා එයාට පුළුවන් දිට්ඨියෙන් තොරව තෘෂ්ණාවෙන් ජීවත් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් ඒක කලාතුරකින් අර විදර්ශනාවෙම ඉන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. නමුත් මානෙ ඇති වෙන්නේ තෘෂ්ණාව සමගයි ditthිය ඇති වෙන තෘෂ්ණාව සමගයි අන්න ඒක තමයි වෙනස කියන එක තේරුම් ගන්න හොඳයි සාදු සාදු සන්නස ඊටමත්ම හොඳින් දේ අවබෝධ නැන්නේ අදහස ගත්තා ඒක තවදුරටත් අපි කල්පනා කරලා තේරුම් ගන්න ඕන සන්නස හොඳයි කල්යන් මිත්‍රිනි සන්නසගේ වෙලාව කිටකේ දාලා තින්නේ ප්‍රශ්න තියෙනවා නම් ඉක්මනට එන්න ඕනේ සර්වස්තන ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ දේශනාවේදී හයවෙනි කාරණා හේතුඵල වශයෙන් දක්නකොට සානන්සේ දේශනා කළා ක්ලේශ වර්ගය සහ කර්ම වර්ගය සහ විපාක වර්ගය කියලා. මට පොඩ්ඩ අපිට පොඩ්ඩ පැහැදිලි කර දෙන්න සාන්නස ඔය වචන තුන. සර්වස්තරණයි. ක්ලේශ වර්ගය කියලා කියන්නේ අවිජ්ජා තණ්හා උපාදාන. ඊළඟට කම්ම වර්ගය කියන්නේ සංඛාර කම්ම. විපාක වර්ගය කියන්නේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. ඔතන කෙටිව තේරුම. එතකොට අවිජ්ජා තණ්හා උපාදාන ක්ලේශ වටය සංඛාර කම්ම කම්ම වටය විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන පාක වටය. එතකොට අරිහත් මාර්ග ඥාන ලැබුවට පස්සේ අවිජ්ජාවත් එක බැඳිච්ච තණ්හා උපාදානත් ප්‍රහීන වුණා. ඒ වගේම සංඛාර කම්මක කුසල කුසල සංස්කාරත් ප්‍රහීන වුණා. නැවත උප්පත්තියක් නැහැ විඥාන නාම රූප සලආයතන ප්‍රහීන වුණා. එතකොට ඒ කියන්නේ මේ ජීවිතේ කර්මය රැස් කරන හේතු නැති කරගත්තා ඒකේ සනාගතේ ඵලත් ඇති කරගත. ඒක කියන්නේ හේතුඵල මේ වශයෙන් සියල්ල වටහාගත අවබෝධ කරගත්තා කියලා කියන්නේ. වසන්ත මහත්මයා දත් අපාරක් කියනකම් තමයි මට සම්මත කිය වේගෙන් කියව නිසා මට අමාරු නම් තේරුම් ගන්න කියලා දැන් ක්ලේශ වර්ගය සංසාරන කිය අවිද්‍යා තණ්හා උපාදාන තණ්හා උපාදාන ඊට පස්සේ කම්ම කම්ම වටේ කියන්නේ සංඛා කම්ම. සංඛා කර්ම ඊට පස්සේ විපාක වටේ කිය විඥාන නාම රූප සලයන්. පස්ස වේදන. වේදනාව දක්වන්න. ඔකේ. හොඳයි සම්මත. හොඳයි. කල්‍යාණ මිත්‍රනි මම එනකන් ඉන්නකොට ඉක්මනට ඉක්මනට එන්න ඕනේ ප්‍රශ්න වලට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අතුළු දෙදෙනා ස්වාමීන් වහන්සේ ප්‍රථම ධානයට යම් කිසි කෙනෙක් ආවරණ පරිකර්ම උපචාර ගෝත්‍රභව කියලා ස්වාමිනස ඒක Tamanට තේරෙනවද ස්වාමිනස ඒ වගේම දැන් යම් කිසි කෙනෙක් ප්‍රථම ධානයට ඇවිල්ලා ඊළඟ පැය දෙක වගේ ඇතුළත ප්‍රථම ධානයෙන් පිරිහිලා ආපහු යන්න පුළුවන් ස්වාමිනස නොදැනීම ඒ වගේම ස්වාමිනස පොඩ්ඩක් කියන්න මේ තිරුවන් සරණයි පුළුවන් ප්‍රථම ධානය ලැබලා පැයකින් පිළිහිලා යන්න පුළුවන් මොකද හේතුව සමහරක් වෙලාවට ප්‍රථම ධානය හොඳට වසී කර කර නැත්නම් පිළිගන්න පුළුවන් ඒ වගේම ප්‍රථම ධානය බිඳගෙන යන්න ප්‍රථම ධානය නැගිටට පස්සේ කාමචන්ද නීවරණයන් බහුල වෙන්නොත් එහෙම පිළිගන්න පුළුවන් දැන් අපේ බෝසතුන් වහන්සේ පවා අහසින් ඉහළ පයින් අවස්ථා තියෙනවා නේද කාම තෘෂ්ණාවට අසඟ වෙලා ඒක එක තේරුම එහෙනම් අර ධ්‍යාන පිරෙන්න පුළුවන් කියන එක. එහෙනම් ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් අභිධර්මයේ විදිහට අපි අකුසල මූල සිල්තාවම සාමාන්‍යයෙන් මරුණොත් අපාගත වෙනවනේ ස්වාමීන් වහන්සේ දැන් විසාකාව වගේ කට්ටිය අර අඬනකොට එහෙම එහෙම මරුණොත් ස්වාමීන් වහන්සේ අපාගත වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ එතකොට ඒකට කියන කුසල මූල වැඩි නිසාද ස්වාමීන් වහන්සේ කුසල ත්‍රිවස් සරණයි කුසල මූල වැඩි නිසාම නෙමෙයි සෝවාන් මාර්ගඥාන අපායගාමී ශක්තිය සම්පූර්ණ නැති කරා ඒ කියන්නේ උන්න ඒකට කර්ම පත වශයෙන් කර්මපත උපදින්නේ නැහැ. කර්ම විතරක් උපදින්නේ. කර්මපත වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තේරුම නැහැ. ඇඬුවා කියලා වැළපුණා කියලා අපායට යන්නේ නැහැ. දැන් දස කර්මපත තියෙනවා. දස අකුසල කර්මපත. මේ දස අකුසල කර්මපත වල කෙනෙක් ග්‍රහණය වුණොත් තමයි අපායට යන්නේ. ඒතකොට මේ ශිෂාකාවල දස අකුසල කර්මපත ප්‍රහීන කරලා හැබැයි කර්ම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සත්තු මරන්නේ නැහැ. නමුත් අර දුක ශෝකය කියන එක බැඳීම ඇලීම ඒ වගේ දේවල් තමයි ඇති වෙන්නේ. ඒ නිසා ඒ වගේ අර ප්‍රේ ප්‍රයෝග ප්‍රිය අප්‍රිය සම්පූර්ණ මේ වගේ දේවල් තමයි ඇති වෙන්නේ. නැත්නම් අර ඕලාරිකස ප්‍රාණඝාතාදී අකුසල සිද්ධ වෙන්නේ නැහැ. සාදු සාදු ප්‍රමාණ විශ්වාසන. හොඳයි කල්‍යාණ මිත්‍රනි අද අද සූත්‍ර දේශනාව සම්බන්ධ කරගෙන ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේගෙන් අද සූත්‍ර දේශනාවෙන් ඉස්මතු කරන්න ප්‍රශ්න පුළුවන් නම් හොඳයි. මේ අවස්ථරයි ස්වාමීන් වහන්සේ මට ගැටලුවක් තියෙනවා දැන් වහන්සේ සඳහන් කරා දැන් දැන් මෙතනදී දැන් අපි යම් ආකාරයකින් මේ මේ පංච උපාදානස්කන්ධය අපි නැති වෙන ආකාරය මේ ඇති වෙච්ච හැම දෙයක්ම ඉතුරු වෙන්නේ නැති වෙන්නම විතරයි කියන අදහස ඒක අවබෝධයක් කෙනෙකුට ස්වාමීන් වහන්සේ ටික ටික මේ මේක ඒකේ ඒක ඒකේ ප්‍රතිඵලයක් හැටියට කලකිරීම නිපීඩා වැටුනකොට ඒකෙන් විභව තණ්හාවකට යන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් සෝවාන් මාර්ග ඵලයේදීත් විභව තණ්හාවක් තියෙන බෑ. ඒතකොට මේ විභව තණ්හාවයි උච්ඡේදවාදයයි මේ දෙකක්ද ස්වාමීන් වහන්සේ ඒකේ වෙනසක් තියෙනවද යම් ආකාරයකින් තේරුවන් සන්නයි. භව තණ්හා කියලා කියන්නේ සාසත විභව තණ්හා කියන උච්ඡේද. ඒකේ තේරුම දැන් ඇත්තටම අපි දැන් ඔය සමහරක් අය තෝරන භව තණ්හා කියන්නේ රූප ලෝකයට දක්වා තෘෂ්ණාව. විභව තණ්හා කියලාගෙන අරෝප තෘෂ්ණාව කියලා සමහරක් අය කියනවා. නමුත් අට කතාවේ පවා පැහැදිලි කරන්නේ භව විභව කියලා කියන්නේ දෘෂ්ටි දෙකක්. එහෙමනම් ඒ සෝවාන් මාර්ගඥානයත් එක්කම ඒ භව තණ්හා විභව තණ්හා මේ දෘෂ්ටි දෙක සම්පූර්ණයෙන් ප්‍රහීන වුණා. ඒ තෘෂ්ණාව ප්‍රහීන කරාය. ඒතකොට එයාට මේ කාම තණ්හාව ප්‍රහීන වෙන අනාගාමී වෙනකොට ඒ විතරක් නෙමේ හැබැයි කාම තණ්හාවම කාම කියන්නේ ලෝභය නම් ඒ කාම තණ්හාවම ලෝභය වශයෙන් ගත්තාම ඊට රූප තණ්හා අරූප තණ්හා වෙනම දෙකක් සංයෝජන ධර්ම වල පෙන්න පුළුවන් නිසා එතන කියවෙන්නේ ලෝභයම. ඒකේ තේරුම එහෙනම් මේ උච්ඡේද දෘෂ්ටියයි විභව තණ්හාවයි කියලා කියන්නේ මෙතනදී දෘෂ්ටියටම උච්ඡේද දෘෂ්ටියටමයි කියන්නේ ඒක ප්‍රහීන වෙන්නේ සෝවාන් මාර්ග ඥානෙදී. අදලීතිකන් සරණයි සර්. ස්වාමීන් වහන්සේ සරණයි. ශාකාවගේ ප්‍රශ්න ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ දැන් මගේ කියලා මේ දෘෂ්ටිය නැති හින්දා කියන්නේ සෝවන් ඵලෙදි නැති වුණාට දැන් වෙන ළමෙක් කාගේ හරි කෙනෙක් මරනවා කියලා එහෙම කෙනෙක් අඳන්නේ නැහැ දැන් එතකොට එයා ඇඬුවේ මට මගේ කියලා මගේ තමන්ට වෙච්ච පාඩුවක් තමන්මම සම්බන්ධ කරගෙන වෙච්ච දෙයක් නැති වෙච්ච එකටනේ එතකොට එතන සියුම් තියනා නේද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න බැරි පොඩි මේකක් තියෙනවා තැනක් දැන් වෙන කෙනෙක් ළම එන්න තුනා නම් එයා දන්නේ නෑනේ ඒක අපි සාමාන්‍ය පුතක්ජනේ අපිත් එහෙමනේ එතකොට කොහොම වෙන කෙනෙක් වෙනුවට අපිට ලොකු මේකක් නැහැ. Tamanට වුණොත් නෙවෙන්නේ. එතකොට සෝවන් වෙච්ච කෙනාටයි පෘථග්ජන කෙනාටයි ඔය දෙක දැනෙන විදිය කොහොමද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තේරුම් ගන්න. පෘතුජන අපි කෙනෙක් දිහා බලන්නේ ඇලීම බැඳීම තියාගෙන තමන්ගේ දෘෂ්ටිය තියාගෙන බලන්න. එතකොට ඒකේ තේරුව ඇත්තටම කියනවනම් අර සෝවාන් වෙච්ච කෙනාට වඩා ඕලාරිකයි අපේ මේ බැඳීම. අපේ තියෙන සම්බන්ධතාවය. පෘතුජන භූමිය. නමුත් සෝවාන් වීමේදී එතන වැදගත් වෙන්නේ තමන් තමන් ගැන තියෙන මේ දෘෂ්ටිය නැති කරගත්තා මිස ප්‍රතුජන භාවයේදී තමන් තමන් ළඟදී තමන් තමන් ගැන තියෙන දෘෂ්ටියක් දරාගෙන අනිත් බාහිර දේ තල්ලගෙන තියෙනවා. දැන් මෙතන මේ දෙකේ මිශ්‍රණයක් තියෙන ප්‍රතුජන භූමිය. සෝවාන් භූමියේදී තමන් තමන් ගැන ගත දෘෂ්ටියක් නැහැ. එතන තියෙන බාහිරින් ගත්ත දැනවද විසාකාව ගත්තාම තමන්ගේ බාහිර තමන්ගේ මිනිබිලට ආදරය කරලා ලිංගතු කරා. ඒ කියන්නේ එතන මේ තෘෂ්ණාව බහුල වශයෙන් පැවතුවා කියන එක. ඒ තෘෂ්ණාව බහුල වශයෙන් පැවතුවා තෘෂ්ණාවෙන් ගත්තා කාම උපාදාන කරගත්තා මොකද කාම උපාදාන, ditthi උපාදාන, උපාදානක් තියෙන කොට හතරෙන් තුනේ කාමෙන් තම උපාදාන කරන දේ. ඒක ditthi උපාදාන කරගන්නේ නැහැ. ඒක කාමෙන් උපාදාන කරගත්ත නිසා කාම තෘෂ්ණාවෙන් මේ බහුල වශයෙන් මේ මේ සමීප වෙලා හිටපු නිසා තමයි එයාට දුක ආවේ. නමුත් ඒ සෝවාන් වෙච්ච කෙනා අනිත් අනිත් දෙයකට තමන් කාම උපාදාන කරගත්තේ නැත්නම් එයාට ඇඳෙන්නේ නැහැ. ප්‍රතොජන අපි හා සමානයි. මොකද හේතුව අපි හා සමානයි කියන එක අදහස අපි යමක් අල්ලගන්නේ අපේ අපේ ළඟ තියෙන මේ ආත්ම දෘෂ්ටියත් එක්ක බැඳිච්ච තෘෂ්ණාවයි බාහිර තෘෂ්ණාව දෙකම පියල්ල ගන්න. කියන්නේ තණ්හා තණ්හා දිට්ටි තණ්හා දෙකෙන් පිබඳ ගන්නවා. නමුත් සෝවාන් වෙච්ච කෙනෙක් තණ්හා දිට්ටියෙන් තොරව තමයි කටයුතු කරන්නේ. ඉතින් අර ඒක ඊටාම සියුම් තැනක්. ඒක තේරුම් ගත යුතු වන්නේ අර කාම උපාදානයේ සම්බන්ධ කරගෙන තේරුම් ගන්න ඕන ගොඩක් පැහැදිලි කියලා මම හිතනවා. එතකොට එහෙම කෙනෙක් ඒ කියන්නේ දැන් Tamanට හානියක් වෙනවා නම් අර විදියට සැලෙන්නේ නැහැ කියන එක ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් අන්න ඒක ඒක තමන් ගැන තමට අපේක්ෂාවක් නැහැ කියන එක. හොඳයි ස්වාමීන් වහන්සේ පැහැදිලි වුණා තේරුවන් සරණයි. හොඳයි වෙනත් කල්‍යාණ මිත්‍රින්ට තව ප්‍රශ්න තියෙනවද? ස්වාමීන් වහන්සේ මම එහෙනම් අවසර දෙන්න ස්වාමීන් වහන්සේ මේ මේ ප්‍රශ්නේ අහන්නේ මේ මේ මේ මේ මේ විවිධ සාකච්ඡා වල මතුවෙච්ච කරනවා කියන ස්වාමීන් වහන්සේ ඒ විදිහේ එහෙනම් දැන් ඔය පැහැදිලි කරපු දේ විදිහට අපි හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කිව්වා කාම තෘෂ්ණාව අනාගාමී භාවය දක්වාම තියෙනවා කියලා. එතකොට එහෙමනම් මේ සෝවාන් සකු르දාගාමි අනාගාමි ත්‍ත්වයටපත් වූ යෝගාවචරයෙකුට මේ ගිහි ජීවිතයේ ඉඳමින් සාමාන්‍ය ගිහියෙක් වගේම කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවා කියන එක ස්වයන් වශයෙන් කියවෙන්නේ. දැන් අනාගාමී බවට සෝවා සබඳන දෙන්නත් පුළුවන්. නම් පුද්ගලෙකුට පුළුවන් කියන ස්වයන්ස කියන්නේ. ඒ කියන්නේ පෞල් ජීවිතයක් පවත්වමින් තමන්ගේ විරුද්ධ ඒ කියන්නේ විරුද්ධ ලිංගික ස්පෘත්තෙන් සමග එකතු වෙමින් එහෙම ඉන්න අනාගාමී පුද්ගලයෙකුට පුළුවන් කියන නෑ අනාගාමී බෑ අනාගාමී සෝකාම් පුත්‍ර ප්‍රහාණ කරන්න දෙන්නේ. ආ අනාගාමී වෙනකොට පහළ පහළ වුණා නේද? ඔව්. ඒ කියන්නේ අනාගාමී කාම තෘෂ්ණා ප්‍රහාණය වුණානේ. එයාට බෑ. එයා එයා එයා කිලිම මේ මේ ස්වභාවයෙන්ම දස සීලේ පිළිනොය. එහෙමයි. එහෙමයි. ඔව් ඔව් ඔව්. ඒක හොඳයි. ඔව්. එහෙනම් අදට හොඳයිනේ අදට ඇති නේද අපි කතා කරා. ගොඩාක් තියෙනවා අහගන්න නම් ඒ පවද මාත්‍රිකාවය තුළ කල්යන මිත්‍රින් තියෙනවා තව ප්‍රශ්න අහගන්න. යන්නේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ. දැන් එහෙමනම් ඉතින් අද දහස දෙන්න මට. හොඳමයි අපේ හම්බුනේ. හොඳමයි ඉතින් මේ මේ වගේ මේ මේ දැන් අදත් වංශගේ කාලේ අපි පැයක් විතර වගේ ගත්තා. ඉතින් අදත් මේ ඉතාමත්ම ලොකු ලොකු සේවයක් වුණ ස්වාමීන් වහන්සේ මේ වගේ දවසක ඉතින් අපිට හරිම ආලෝකයක් වෙනවා. මොකද මේ සුමානෙම අපිට ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධ කරගන්න බැරි වුණා අපේ අන්තිම වැඩසටහන් වලටත්. ඉතින් අපි අපිම තමයි කතා කරේ පහුගිය දින පහෙන් අපි සතිය හැමදාම තියනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඉතින් අද දවසේ ඔබ සම්බන්ධ වෙච්ච එක ඉතාමත්ම ලොකුම ලොකු භාග්යක්. ඉතින් ලබන සුමානෙත් ඉතින් ඔබ වහන්සේ සම්බන්ධ වෙන බව අපි විශ්වාස කරනවා. ඒ වගේම මට දැනගන්න ලැබිච්ච විදිහට ඉදිරියදා වැඩසටහනටත් වැඩසටහන් කීපයකට වහන්සේ දිගටම සම්බන්ධ වෙන බව දැනගන්න ලැබුණා ස්වාමීන් වහන්සේ. එසේ තිබියදිත් අපත් සමග සිකුරාද සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන නේ ස්වාමීන් වහන්සේ. ඉදිරියටම තමයි. සහ වෙනවා අධ්‍යය. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මම ඔබ වහන්සේට ලැබුණ සතියේදීත් අපි කතා කරන මාතෘකාවන් ලබා දෙන්නම්. හොඳයි. හොඳයි එහෙමනම් මම වහන්සේට මෙන්නම් ස්වාමීන් වහන්සේ මේ වහන්සේට පුළුවන් අද සාකච්ඡාව නිමා කරන්න සාකච්ඡාස අපි එතනින් කලින් අද සාකච්ඡාව නිමා කරමු හොඳයි අද දවසේ අපි අතම්මයේ සූත්‍ර දේශනාවෙන් මේ අප්‍රකටක සූත්‍ර දේශනාවක් නමුත් ඒක ඇතුළේ පිටේ පරම ගැඹීර ලෝකෝත්තර ධර්මානුසංස විග්‍රහයක් කරගත්තේ මේ ඇති කරගත සිළු කුසල ශක්තිය ධර්ම ශක්තිය පුණ්‍ය සම්භාරය අපි හැමදෙනාට ලොවේ ලෝතුරා සුව පිණිස ප්‍රාර්ථනා කරන බෝධි වලින් අතම්මේ ප්‍රතිපදාව අඛණ්ඩව පිළිපදමින් ඒ ප්‍රතිපදාව ගමන් කරමින් නිවන් අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරන හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදාති සුපති සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛං බුල්ලේම ලද්දා පස්සිතං අන්දිතං වරා සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටිය සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු සාදු සාදු සරණ සරණ සාදු සාදු සාදු එහෙනම් අපි හමුවෙමු හෙට අනිද්දා තියෙන වැඩසටහන වලදී තෙරුවන් සරණ හැම දිනටම තෙරුවන් සරණ හැම දිනකට තෙරුවන් සරණයි